නිර්වන් සරණයි ස්වාමීන් වහන්ස. නිර්වන් ස්වාමීන් වහන්ස. මම ප්‍රශ්නයක් අහන්නම්. ස්වාමීන් වහන්සේ මේ සතිය භාවනාවේ අත්දැකීම හැටියට සක්මන් භාවනාව කරනකොට ඉස්සෙල්ලම යටිපතුල ඊට පස්සේ ක්‍රමානුකූලව ලොකු ඇඟිල්ල ඉඳලා අර පොඩි ඇඟිල්ලට එහෙම දැනෙනවා. කාපට් පොළවේ ඇවිදිනකොට තද ගතියක්, ගොරෝසු ගතිය සිසිල උණුසුම දැනෙනවා. එක පාදයක් තියෙනකොට අනිත් පාදේ නැති වාසේ දැනෙනවා. පළවෙනියෙන්ම හැරෙනකොට මේ ගතිය ටිකක් අඩුයි වගේ දැනුණා. දැනෙනවා. ඊට පහවදා වගේ හරි කොයිදාම අන්තිම වෙලාවේ හරි හැරෙනකොට අනිත් පාදේ නැතුවා වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී කීප පාරයක් හිත පිට ගියා. සමහරලාට හිත පිට ගිය කියලා මම දන්නවා. සමහර වෙලාවට හිත පිට ගිහිල්ලා මම නොදන්නුවත්වම ආපහු එනවා. මම දන්නවා හිත ගිහිල්ලා කියලා මට ඒක ආපු වෙලාව ගිය වෙලාව නොදැනුවත්. හරි. හරි. එහෙමයි. සක්මන් භාවනාව කළා පර්යංකයට වාඩි වුණාම ස්වාමින් වහන්සේ සැහැල්ලු ගතියක් දැනුණා. ඒ සැහැල්ලුවේම මම හිත තියාගෙන හිටියා. එතකොට හිත විසින්ම ආනාපාන සතියට යනවා. ඊට පස්සේ ඉතින් ආයිමත් ඒක වටින් විට ආනාපාන සතියට යනවා. සැහැල්ලුවෙම හිත තියනවා වගේ අන්න එහෙම සැහැල්ලුවෙම පැයකට ආසන්න වේලාවක් හිටියා. ස්වාමීන් වහන්සේ වෙනදට සමහරලාට පැයේ ඉන්නකොට සමහර දාට අන්තිම විනාඩි 5 10 ටිකක් අමාරුයි එක්ක අමාරුවෙන් ඉන්නවා එහෙම නැත්නම් බැරිම වුණොත් පොඩ්ඩක් ඉරියව්ව මාරු කරන ගතියකුත් සමහර දවස්වලට තියෙනවා ඉතින් එහෙමත් නැතුව පැය හොඳින් හිටියා ස්වාමීන් වහන්සේ එහෙමයි එහෙමයි බොහොම හොඳයි කමටහන් වත්තමට එක වචනයක් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ඕනේ අර සැහැල්ලුව කියලා කිව්ව නේද ඒක තව පොඩ්ඩක් විස්තර කරන්නකෝ ඕක ඕක ඔබතුමීට කොහෙද කොහෙද සැහැල්ලුව දැනුනේ ශරීරේද නැත්නම් හිතේද ශරීරේ හිතත් මුකුත් හිතෙත් මුකුත්ම සිතුවිලි මුකුත් නැහැ අර පරයන්කේ සක්මන් කරලා වාඩි වුණාම වෙච්ච ගමන් තමයි ඒ හොඳට ඒ සහයුතු ඒකම අද දවසේ ටිකක් පැයම වගේ තිබුණා ස්වාමීන් වහන්සේට හ්ම් ටික වැඩි වෙයි දිගටම තිබුණා. මම ඉස්සර අර ස්වාමීන් වහන්සේ සැහැල්ලුවත් එක්ක ආනාපාන සතියේට මම වුමනාවෙන් සිත ගෙනියනවානේ. අන්න හරි අන්න හරි. ඒ එතකොට මම හිතන්නේ මට ඒ සැහැල්ලුව එච්චර අද තරම් දැක්කේ නැහැ. දැන් සැහැල්ලුවේම ඉන්නකොට මම නිකම්ම හිත ආනාපාන සතියට යනවා. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඔහේ ඉන්නවා වගේ මම ඉන්නවා. එහෙමයි එහෙමයි. අම්මා එතකොට දැන් ඊට කලින් භාවනාවට වඩා මේ වෙනකොට භාවනාව තුළ අම්මා හිතනවද මොකක් හරි දෙයක් දියුණු වුණා කියලා? එහෙම ටිකක් හිතෙනවා ස්වාමීන් වහන්සේ. මොකක්ද ඒකට කියන්න පුළුවන් වචනේ? ටිකක් සැහැල්ලුව ගතිය වැඩි වුණා කියලා වගේ හිතෙනවා ඉතින්. හරි. අපි අපි තවදුරටත් ඔක කොවිදිට කරමු. කොහොමත් අක්මන තුල ඔය කියන ලක්ෂණ ටික මතුවෙන්න ගන්න පුළුවන්. අපේ හිත තේරුම් ගනීවි සක්මන් වෙනකොට අඩිය තියෙන්නේ කොහෙද පළවෙනියෙන්ම ඊළඟට අඩිය ඊළඟට වදින්නේ කොහෙද අපි පුළුවන් තරම් හිමීට යනකොට ඕක අල්ල ගන්න අර ග්‍රැබ් කරන්න ගොඩක් ලේසි වෙන්න පුළුවන් මුලදී කොහොමත් සක්මනේ කෙලවරේදී ඒ කෙලවර වෙනකොට හිත පවත් ගන්න බැරි වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට අපි සිතවිල්ලක් හිතන්ට වුණොත් එහෙම සක්මන අර වේගින් යනකොට වගේ ගොඩක් වෙලාවට ඒක ඒකත් එක්කම සිතවිල්ලත් එක්කම ඔහේ ඇවිදින බවක් තියෙන්න පුළුවන් නමුත් අම කියාපු හැටියට අර කියන අවස්ථාවන් වලදී හිත දුවලා තියෙනවා. හැබැයි හිත ඇවිල්ලා තියෙනවා. ඒ අතර සක්මනේ ඉඳලා තියෙනවා. නමුත් මේ අතර තව පොඩි අර බ්ලැන්ක් එකක් වගේ දිකුත් තිබිලා තියෙනවා. අපි බලමුම ඊළඟ මොහොත තුලත් ඕකට හිතට යම්කිසි විදිහක ආකර්ෂණීය භාවයක් දෙන්න බලමු. එතකොට ඒ කියන්නේ ඊළඟ වතාවේ හිත දුවන වෙලාව හොඳට බලන්න බලන්න. හරියට අර පොඩි ළමෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා වගේ පොඩි එකා දිහා හොඳට බලාගෙන ඉන්නවා අපි මූ පොඩ්ඩක් හරි හෙල්ලෙන්නේ කොයි වෙලාවේද කිචි කිචි ගාලා hina වෙන්නේ මොන වෙලාවේද කියලා. ආන් මේ වගේ හොඳ අවධානයෙන් ඉන්න කොහෙටද අර සක්මනේ තේරෙන තැනට වෙලා එහෙම ඉන්නකොට හිත පණින්න යන විදිහ ගැන ඉගෙන ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. හිතට ඒ පණින්න අවසරය හම්බ වෙන්නේ දොර ඇරලා දෙන්නේ මොකක් හින්දාද කියලා තේරෙන්න ගන්නේ. සමහරක් වෙලාවට අපි ඒක පස්සේ කතා කරමුකෝ. ඒ ඒ සිද්ධ වෙන විදිහ එහෙම අහුණාමම අපි දැකපු නැති අපේ ජීවිතය තුළ මෙච්චර කාලයක් දකින්න බැරි වෙච්ච විදිහ කාරණාවල් කීපයක් එළියට එන්න ගනී. කොහොම නමුත් සක්මන තුලදී ඔය කියන විදිහට සිහිය පවත්වාගෙන වර්තමානයේ මොහොතේ ඉඳලා අර කියන සැහැල්ලු භාවය නිතර නිතර අත්විඳ විද ඒ කියන්නේ එක කකුලක් තියෙනකොට අනික් කකුලට බර නොයා මේ කකුල මේ මේ එක කකුලකට ඒ කියන්නේ වම් පාදයේ බිම තියෙනකොට දකුණු පාදයට බරක් නොයා වම් පාදයේ මුළු ඇඟේම බර යනවා එතකොට අර වම් පාදයේ ඊට කලින් අර බර දරාගෙන හිටපු භාවය සම්පූර්ණ නිදහස් වෙලා සැහැල්ලුවක් දැනෙනවා වගේ ඔය කියන සැහැල්ලුව දැනගන්න තරමට අපේ හිත මඩසිරුට කරගන්න පුළුවන්කමක් තිබ්බන පරයන්කේට වාඩි වුණා කියලා කියන්නේ වාඩි වෙන්නේ අපි ඒ සැහැල්ලු භාවය දැනගත්ත හිතෙනුයි. ඒ සැහැල්ලු භාවය පුරුදු කරපු හිතෙනුයි. අන්න එතකොට අම්මා හිතට ආයේ කියන්න දෙයක් නැහැ සැහැල්ලු යන් කියලා එයා දන්නව කරන්න ඕන වැඩේ මොකද්ද. ඉතින් ඒ වගේ වෙලාවට අර මූලිකව අම්මා කිව්වා වගේ ওই <clears throat> කමටහන් වார்த்தාවෙම තියෙන ඇත්තටම ප්‍රශ්න ටික උත්තර ටික ඔක්කොම අර මුලින්ම ආනාපානේ හොයන්න ගියා. ආනාපානේ හොයන්න ගියේ හින්දා අර තිබිච්ච සැහැල්ලුව නැති වුණා. ඒක වෙනස් වෙලා ගියා. නමුත් පස්සේදී ආනාපානයේ හොයන එක අයින් කළා. හොයන එකෙන් අයින් වෙන්න අයින් වෙන්න අර නිදහස් සහ සහැල්ලු භාවය පවත්වා ගන්න පුළුවන් වුණා. මම හිතනවා ඔතනදී ওই සහැල්ලු භාවය කියන එක අපිට කොහෙද ඇති වුනේ? ඒ කියන්නේ මේ සහැල්ලුව ශාරීරිකව දැනෙච්ච එකක්ද? එතනදී ඒ සහැල්ලුවත් එක්ක ආනාපානයට හිත ගිනියන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් ආනාපානයේ නැතුව මේ සහැල්ලුවට වෙලා ඉන්න එක ලාභයක් වුණාද? සිටිවිලි වලින් කරදරයක් වුණාවද්ද කොහොමද මොකද එහෙම නැත්නම් මේ කියන අවස්ථාව හිත ඇතුලේ කොහොමද කියන්නේ අර රිපිට් නෑ රිපිටේෂන් නෙමෙයි මොකද්ද කියන්නේ කමෙන්ටේටින් වගේ නිකන් විස්තර ਵਿਚාරය කරන්න පටන් ගත්තද පටන් ගන්නවද අන්න ඒ වගේ ලක්ෂණ ටිකක් මේකේ මොනවද තියෙන්නේ කියලා අපි හොයාගන්න බලමු. ඔය කියන සැහැල්ලුවට ආපු විදිහ එන්නේ කොහොමද කියන එක නැවත නැවත නැවත නැවත නැවත නැවත පුරුදු කරන්න. ඒ පුරුදු කරන එක මහා ලාභයක්මයි. හදිසියෙරි අපි හිතමුකෝ අම්මා අසනීපයක් වුණා කියන්ටකො. ඔය කියන මුදු සැහැල්ලු ගුණ ටික ඇති කරගන්න විදිහ ඉගෙනගෙන තිබ්බා කියන්ටකො. අම්මා මම මේ අත්දැකීමෙන් කියන්නේ ඒ අසනීප වෙච්ච වෙලාවට ඔය කියන මුදු සැහැල්ලු ගුණ ටික ඇති කරගත්තා නම් එහෙම ඒ අසනීපෙන් අර කායිකව තියෙන දුක් වේදනාව නැත්තරම නැති වෙලා යනවා. මට ඔය එක්සිඩන්ට් එකක් වුණා. ඔය ග්‍රයින්ඩරයකින් කපන්න ගිහිල්ලා මේ ඇඟ ඇතුලේ කපාගත්තා. මැහුම් 16ක් දැම්මා. දොස්තර මහත්තයා පළවෙනියෙන්ම ඒකට හරියට බෙහෙත් දැම්මේ නැහැ. ඊට පස්සේ ඒක එහෙම හරියට බෙහෙත් දාන්න නැතුව මහැව්වා. කෑලි දෙක මෙහෙම එකට අල්ලලා මහැව්වා. මහවට පස්සේ ටික දවසක් යනකොට ඔන්න සැර වෙන්න පටන් ගත්තා. තව ડોක්ටර් කෙනෙක් කිව්වා සංස මාර වැඩේ මේක ඇතුලේ හොඳට තීන් වෙලා නැහැ වගේ පේන හැටියට එමනම් මේක ආයෙත් කපන්න වෙනවා කියලා මැහුම්ටි. ඊට පස්සේ මම ඉතින් හා කිව්වා. කැපුවා විතරයි අර අර එකතු කරලා මහපු ඒ හාංකෑලි ටික ඇරුණා නිකන් මාළුව කට ඇරියා වගේ සම්පූර්ණ දැන් ලොකු ලොකු කටක් තියෙනවා. ඊළඟට දොස්තර මහත්තයා මොකද කළේ? ඕක පිහ දැම්මා. පිහ දාලා හොඳට අර කොලයක් පිහදනවා වගේ බෙහෙත් දාලා ඉතින් බෙහෙත් දානවා. කාලයක් බෙහෙත් දැම්ම මහන්නේ නැතුව. මොකද ඇතුලේ තියෙන තුවාලේ හොඳ වෙන්න ඕනේ ඉස්සෙල්ලා කියලා. එහෙම කරලා ටික දවසක් ගියාට පස්සේ කිව්වා හාමුදුරුවනේ දැන් මේ ටික එකට කරලා මහන්න පුළුවනේ. හැබැයි අපි ඇඟිලි දෙකක් එකට ලං කරලා එකට ගැට ගහලා කොච්චර කාලයක් තිබ්බත් ඒකට වතුර යන්නේ නැතුව එතන කුණුනේ නැත්තම් ඒ ඇඟිලි දෙක එකට යා වෙන්නේ නැහැ කිව්වා. හැබැයි ওই ඇඟිලි දෙක කපලා තුවාල කරලා එකට යා කරලා ගැට ගහලා තිබ්බොත් ඒ මාසයක් දෙකක් යනකොට ওই ඇඟිලි දෙක එකට සම්බන්ධ වෙනවා කියන්නේ. ඉතින් ආන් මේ වගේ හාමුදුරනේ මේ මේ ටිකට දැන් මුලින් අර බෙහෙත් දාපු හන්දා දැන් මේ කොටස් ටික හොඳ වෙලා තියෙන්නේ. මේක ආය සම්බන්ධ කරලා මහන්න නම් මේක වටේට පොඩ්ඩක් කපන්න වෙනවා. මම ඉතින් හා කිව්වා ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. පස්සේ කොහොම හරි අවාසනාවකට මට අර නිර්වින්දන බෙහෙත් වැඩ කරන්නේ නැහැ. කරන්න දෙයක්වත් නැහැ. ඒව ගැහුවා මං හිතන්නේ අටක් දුමන් දන්නා මම හතර වටියටම ගැහුවා. ඒව වැඩ කරන්නේ නැහැ. දොස්තර මහත්තයා ඉතින් කිව්වා හාමුදුරනේ එහෙනම් මම නිකන් කපන්න උභාන්සේ පුළුවන් තරම් දරාගෙන ඉඳි කිව්වා. හා කියලා. අම්මට කියන්න දොස්තර මහත්තයාට අල කපනවා වගේ මම දැන් කප කප යනවා. හැබැයි යම් කිසි වෙලාවක මම ශරීරයේ නිකන් කරලා ධම්මේ කල්ලගත්ත කියන්නකො. ඒ වෙලාවට මට තේරුණා දොස්තර මහත්තයාට හරි අමාරුයි ඒක කපන්න. ඒක මට තේරුණේ හරියටම කියනවනම් අර ගල් පතුරකින් තව ගලක් ගල් පතුරක් නිකන් කපන්න හදනවා වගේ වැඩක්. ඒ තරම් හරි අමාරුයි. මොට පිහියකින් තව මොට පිහියක් කපන්න හදනවා වගේ වැඩක්. මොට පිහියකින් ගියක් කපන්න හදනවා වගේ මහා අමාරුයි. හැබැයි අර භාවනා කරලා ওই බුදුහාමුදුරන්ට පිං සිද්ධ වෙන්න මේ පස්සද්දි ගුණ ওই කියන සහැල්ලුකමට එන විදිය ගැන උගන්වලා තිබ්බ හින්දා ඒක පොඩ්ඩක් ඉගෙනගෙන තිබ්බ හින්දා මං හිතුවා නෑ මම මේ ධම්මල්ලන එක නතර කරලා දාලා පොඩ්ඩක් රිලැක්ස් වෙනවා සහැල්ලු වෙනවා කියලා. අන්න එතකොට තේරුණා දොස්තර මහත්තයාට පුදුමාකාර ලේසියක් තියෙන්නේ. හරියට නිකන් අර කොහොමද කියන්නේ නිකන් බාගෙට මෙල්ට් වෙච්ච අර ගොඩක් ඝනකම් වෙච්ච නැති නිකන් බටර් එකකට පිහියකින් අනිනවා වගේ ඒ බටර් එක පිහියෙන් කපනවා වගේ පුදුමාකාර ලේසියෙන් එයා ඒක කපලා දැම්මා. වගේම මටත් දැනෙච්ච වේදනාව බොහෝම අඩු. ඉතින් ආන් ඒ වගේම ඔය කියන මෘදුකම ඔය කියන සැහැල්ලුව පස්සද්ධියට ආවේ කොහොමද කියන එක ඉගෙන ගන්න. එන්නේ කොහොමද කියන එක නැවත නැවත පුරුදු කර ගන්න ඒකට පුරුදු වෙන්න පුරුදු වෙන්න අපේ හිත අතරින් ඔය ඔය කියන මෘදුකම්මට එනකොට ඒක ඒක ආශ්‍රය කරගෙන අපේ හිත ඒක තියෙද්දි පැනලා යන්න යන අවස්ථා ටික එහෙම නැත්නම් ඒක තියෙද්දි ආයෙත් ආත්මය අල්ලගන්න හදන අවස්ථාවල් ටික අර නිත්‍ය සංඥාව අල්ලගන්න හදන අවස්ථාවල් ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒව ප්‍රකට වෙන්න දෙන්න. ඌවට එන්න දෙන්න ඕන තරම්. ඒවා එන්න දීලා ඒ එනකොට තමයි අපිට දක ගන්න පුළුවන් වෙන්නේ ආ මෙන්න මෙතනිනුයි මේක පණින්නේ කියලා. ඒක එක වතාවක් දැක්කම එහෙම ආයෙ ඒක එළියට එන්න විදිහක් නැති වෙනවා. ඒකින්ද නැවත නැවත භාවනාව කරන්න බොහොම හොඳ එකමට අහමවස්තාව. ඔය කියන තැනට ඔය කියන විදිහට හිත තැම්පත් කරගන්න උනේ කොහොමද කියලා පොඩ්ඩක් ආයෙත් ඉගෙන ගන්න. ඒත් එක්කම අර අද කියලා දුන්නා වගේ සිහිය සාමාන්‍ය ජීවිතේ දෛනිකව කරන අතුත්තක් බවට චුට්ට චුට්ට චුට්ට චුට්ට අරගෙන එන්න. ඔයත් ඒවා කරනවා ඇති. කොහොම නමුත් පුරුද්දක් හිටියට වගේ මම මේක ආයෙත් මතක් කරනවා. ඒක අරගෙන එන්න බලන්න. අන්න එතකොට භාවනාවට තවත් ලේසියක් රුකුලක් හම්බ වෙනවා. කොහොම හොඳයි. බොහොම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔය සැහැල්ලු කියන එකට සමාන මේ ප්‍රශ්නයක් තමයි දැන් මම මම අහන්න කැමති ස්වාමීන් වහන්සේ එදා ගිය සැරේ පවසෝ විදිහට ඔය වේදනාව කියන එක ඔය භාවනාවේදී වේදනාව කියන එක දැස බලනකොට බරපතල දුක වේදනාවක් තේරෙනකොට මට තේරුණ හැටියට ස්වාමීන් වහන්සේ පැවසුවේ ඒ එහෙම වේදනාවක් නැති තැනකට හිත යොමු කරලා ඒ වෙනස දිහා බලන්න කියලා ඉතින් ස්වාමීන් වහන්සේ මම මම එහෙම එහෙම ඒක ගැන තමයි ප්‍රශ්නේ. එහෙම බැලුව වෙලාවක පේනවා ලොකු වෙනසක්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ එහෙම වේදනාවක් ඒ බරපතල වේදනාවක් නෑ කිසි කිසි නැති තැන සුවයක් වගේ දැනෙනවා නම් හිත ඒක අල්ල ගන්න බලනවා. අර බරපල් පතල වේදනාව ප්‍රතික්ෂේප කළ ඒක තල්ලු කළා දාලා අර මුකුත් වේදනාවක් ඒ කියන්නේ මේ සුව සුවයක් ඒ කියන්නේ ඒ කරදර කරන්නේ නැති තැනකට නැති ඒ කියන්නේ වේදනාවක් නැති තැනගේ සුවය අත්විඳින්න බලනවා. එතකොට ඒක ඒක ඒකට හිතෙන් අල්ල ගන්න හදනවා මේක පවත්වා ගන්න හදනවා වගේ සූක්ෂම විදියට හිත වැඩ කරනවා නම් මොකද්ද කරන්න කියලා ස්වාමීන් වහන්සේගේ උපදේශයක් ලබන්න කැමතියි. පළවෙනියෙන්ම අපි ඔය කියන වේදනාව වෙන වෙලාවට අපිට තාමත් ඒ වේදනාව දිහාම බලාගෙනම ඉඳලා ඒ වේදනාව අයින් වෙනකම්ම ඒකේ ඉන්න ඉන්න බැරි හින්දා අපි දැනට ඒ වේදනාව පොඩ්ඩක් තියෙනකන් අර පාලියේ තියෙනවා මේ සූත්‍රය ඇවිල්ලා බික්කුණු උපස්ස ප්‍රසාදනීයේ නිමිත්තේ චිත්තං පනිදහිතබ්බං කිය. හිතට ප්‍රසාදය ගන්නවන හිතට නිදහසක් තනසිල්ලක් තනන් සාමකාමීත්වයක් තියෙන නිමිත්තක අරමුණක චිත්තං පනිදහිතබ්බං. හිත බහා තබනවා කියලා. එතකොට ආන් මේ කාරණයට යන්ට බලමු. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙයක් අම. එතකොට සූත්‍රයේ තියෙන අඟුත්තර සම්තනිකය පහේ නම විකුණු පහස අරගෙන බලන්න ඉතින් කාලයක් තිස්සේ අපි ඉගෙන ගත්තාම ඕකට කියනවා පණිදාය භාවනාව කියලා. පාලිය බුදුහාමුදුරුමයි මේ වචනේ කියන්නේ. පණිදාය කියලා කියන්නේ අපි හිතමුකෝ හිතාමතා උවමනාවෙන් වෙනස් කරන. වෙනස් කරලා අපි ඒ අරමුණ වෙනස් කරලා භාවනාව කරගෙන යනවා. ඇත්තටම කියනවා නම් අර ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික ජීවිතයේදී ගොඩක් ඇත්තන්ට කරලා දුන්න ප්‍රධානම උපක්‍රමයක් වෙන්න පුළුවන් ඕකත්. දැන් හිතන්න අර හිසා ගෞතමී වගේ කෙනෙක්ට පටාචාරාවන් වගේ කෙනෙක්ට එයාට ගොඩාක් ලොකු දුකක හිටපැත්තෝ ඒ දුකේ හිටිය වෙනුවට උන්වහන්සේ වෙනම එකක් දුන්නා. එයාගේ ජීවිතය තුළ එයා දකින්න පුරුදු වෙලා තිබ්බ දුක ගැන විතරයි, සංతాපය ගැන විතරයි, ශෝකය ගැන විතරයි. එයා දැක්කේ මගේ ජීවිතේ පිරීලා තියෙන්නේ මේ දුකෙන් විතරයි, ශෝකයෙන් විතරයි, මේ නැතිවීමෙන් විතරයි. මේ මේ තියෙන මේ කරදරයෙන් ප්‍රශ්නෙන් විතරයි කියලා දැකපු කෙනාට බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ගන්න හැටියක් ඉගෙන ගන්න බෑ. එතකොට අපි අපේ හිතට පුරුදු කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නයට ප්‍රශ්නේ හැටියට ඉන්න දීලා අපි අපිට කරන්න පුළුවන් සාමකාමී ජීවිතයක්ම ගෙවනවා කියන අදහසකුයි. ඒක වටිනවා. එහෙම නැතුණාම අපි සාමාන්‍යයෙන් කරන දේ තමයි ওই ප්‍රශ්නේ අර හිතේ තියාගන්නවා. ඊට පස්සේ යනවා. ඕකට ලස්සන කතාවක් තියෙනවා. පාලියෙමයි කියන්නේ බුදුහාමුදුර ළඟ කතාවක් තියෙනවා. අර අර කවුරු හරි එක්කෙනෙක් ඔය මොනවද අර ගඳ තියෙන මොනවද වගේ ඔළුවේ තියාගෙන යනවා. මිනිස්සු කියනවලු ඕක අයින් කරන්න කියලා. එයා කියනවලු නෑ මේක මේ මගේ සතුන්ට කන්න දෙන්න යන කෑම කියලා. වැස්සක් වහිනවලු. ඉතින් අර අර ජරාව කොහොම ටිකකින් තෙත වෙවි ආය ඇඟ දිගේ ගලා බහිනවලු. ඒ තරමනුස්සය විසික් කරන්නේ නෑ. ඇයි? මේකනේ යාට තියෙන්නේ. මේකනේ යාගේ කාරණේ. ආන් ඒකෙින්ද. ඉතින් අම්මා අපිට මේ මේ කියන ඔය කියන දේශනාවේ ඔය කියන අනුසාරයෙන් උගන්වන්නේ මේ කියන දුක්ඛ සංතාපයම අපේ ජීවිතය තුළ රජයාගෙන ඉන්න මුමනා නැහැ කියන කාරණේ. ඒක දැනගන්න පුළුවන් නම් දැනගත්තට ප්‍රශ්නිකුත් නැහැ. නමුත් අපිට ධිට්ඨ ධම්ම සුඛ විහාර ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක ලබා ගන්න එක සුදුසු. මේ ජීවිතය තුළ සැනසීමක් නිදහසක් භුක්ති විඳින්න අපිට අවසරයක් තියෙන ඇත්තම කියනවනම්. සමහර අවස්ථාවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ ওই අනාථපිණ්ඩික සිතුමන්ටත් කියනවා ওই ප්‍රශ්නත් එක්ක වුණාම ওই කාලෙන් කාලෙට ධිට්ඨ ධම්ම සුඛ විහාර මෙනෙහි කරන්න ඕන කියලා. ඉතින් ඒකේ තේරුම අම්මේ අපිට අර කියන ප්‍රශ්නේ තිබුණා වුණාට ඒක තුල ඉන්නම අමාරු නම් කාලයක් තිස්සේ ඒ කියන්නේ ඒක ඒක නැති වෙලා යනකම් ඒකේ ඉන්න අමාරු නම් එතකන් අපි එතනින් පණිනවා. එතනින් පැනලා ඊට වඩා සාමකාමී තැනක ඉන්න බලනවා. එන්න එහෙම වුණාම අපේ හිත ඉගෙන ගන්න පටන් ගනීවි. අර දුකත් එක්ක ඔට්ටු වෙවි ඉන්නවට වඩා නිදහසේ ඉන්න පුළුවන් තැනක ඉන්නවනම් හොඳයි කියලා. ඕක තවත් විදිහකින් කියනවනම් ලේසියෙන් අතහරින්න පුළුවන් දේ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඉන්න ඕනේ නෑ කියලා හිතේකන. මම ආයෙත් කියන්නම් ඒක. ලේසියෙන් අතහරින්න පුළුවන් දේ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඉන්න ඕනේ නෑ කියලා හිතේකන. ඉතින් අම්ම ඒක අනාවක් හැටියට ගන්න ඕනේ නැහැ. ඒකට හිත කැමති වෙන කොහොමද? කැමති වුණාට ප්‍රශ්නිකුත් නෑ. පස්සේ කාලයක් අපිට ඒවි. අපි ම ඉගෙන ගත්තට පස්සේ දැන් මට ඇත්තටම පුළුවන් ඒක ඒක විනාශ වෙලා යනකම් වෙනස් වෙලා යනකම් ඒකට වෙලා ඉන්න කියලා. හෝ අනිත් පැත්තෙන් අපි අර කියන ওই වේදනාව නැති දැනට ආවට පස්සේ අර කියන වේදනාව අන්තර්ස්දාන වෙලා යන්නත් පුළුවන්. එහෙම වුණා කියලා ඉතින් ඒක මහලුක ප්‍රශ්නිකුත් නෑ. ඒ කියන හැම එකක්ම දැනගන්නම ඕන, දැකගන්නම ඕන කියලා එහෙම්මම අත්‍යවශ්‍යතාවයකුත් නෑ. භවනාව බොහොම හොඳයි. ඔය විදිහට කරගෙන යමු. සාමාන්‍ය ජීවිතේදීත් අර අර කියන විදිහට පුළුවන් තරම් බලන්න ඔය කියන සිහිය, ඔය කියන අවධානය චුට්ට චුට්ට Tamanට කිට්ටු කරගන්න බලන්න. නිතර නිතර සිහිය ගැන කතා බහ කරන එක පුළුවන් නම් ඒක සම්බන්ධයෙන් තියෙන පොත්පත් හෝ දේශනා හරි කමන්නේ ඒව කියවන්න තියෙනවා අන්න ඒක බොහොම හොඳ හොඳ රුකුලක් වෙයි ලොකු තල්ලුවක් වෙයි මේ ගමනට අන්න ඒක හොඳයි යම් එතකොට අපි ඉගෙන ගන්න පටන් ගනීවි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා ඔය හැම දෙයකින්ම අපි ඉගෙන ගන්නේ එකම එක දේ තමයි දුකෙන් නිදහස් වීමක් තියෙනවා කියන එක කවදා හරි දවසක හොඳේ බොහොම වටිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං බොහොම වටිනවා සාත් සාත් සාත් අවසර ස්වාමින් වහන්සේ ආමතරසන තෙරුවන් සරණයි සම්හංස සක්මන් භාවනාව මගේ වාර්තාව ඉදිරිපත් කරන්නේ පළමුව මම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පාදයට අවධානය යොමු කරමින් සක්මන් කළෙමි. මෙසේ ටික වේලාවක් වම් පාදයේ සහ දකුණු පාදයට සිත යොමු කරමින් ටික වේලාවකින් සක්මන් කර ඔසවනවා, තබනවා යනුවෙන් ආදයට අවධානය යොමු කළෙමි. ඒ විට පළමුව විලුඹ ප්‍රදේශයේ එසවි ඉදිරියට තල්ලු වී පළමුව විලුඹ පෙළේ කොටස පසුව ඇඟිලි කොටස පොළවේ ස්පර්ශ වන බව දැනුනි. දෙපා මාරුවෙන් මාරුවට පොළවේ ගැටෙන බව ඇතැම් විට මුළු පාදයේම පාදයේ යටි කොටස සියල්ලම පොළවේ ගැටෙන බව දුටුවෙමි. පොළවේ තද බව, සීතල බව පාදයට දැනුනි. අතීත සිතුවිලි වලටද හිත ඇදී ගියද මොහොතකින් පාදයට සිත යොමු වී මුලදී ආයාසයෙන් සක්මනේ යෙදුනද පසුව එය ඉබේ සිදුවෙන්නක් වගේ දැනෙන්න විය. මුළු කයම සැහැල්ලුය රිද්මේකට අනුව මාරුවෙන් මාරුවට පාද පොළවේ වදින බව දැනේ. මනසද සැහැල්ලුය තවදුරටත් සක්මනේ රැඳී සිටීමට හිතේ කැමැත්තක් ඇතත් එතනින් අවසන් කළෙමි. මේ කාලය විනාඩි 15කට හා සමාන කාලයක ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉන්පසුව පරයන්කේ සඳහා වාඩි වී අවධානයකින් කිසිම අරමුණකින් තොරව ටික වේලාවක් ඉඳින විට ඉඳින විට හිතේ සැහැල්ලු බවක් සමග සිතුවිලි ගලා එන බව, ශබ්ද ඇහෙන බව දැනුණා. ඒ දේවල්ට සිත යොමු කරමින් හිටියා. එසේ ටික වේලාවක් ඉන්න විට නොදැනුවත්වම හුස්ම හුස්ම රැල්ල ගැන හිත උස් පහත් වෙන ආශ්වාස ප්‍රාශ්වාසය දැනෙන්න ගත්තා. ඇත්තම මේ මොහොත සැහැල්ලු අවස්ථාවක්. වෙනදා ඒ අවස්ථාව නාසයට යොමු කිරීමෙන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සොයාගෙනයි ඒක බලුව බලමින් හිටියේ. නමුත් සක්මණින් පසු එදා ඊටාම සැහැල්ලුවෙන් ඒ පරයන්කේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැනෙන්න උනා. එක වේලාවක් එසේ දැනී සිට ඇත්තම හදිසිය ඇති වුණු ශබ්දයක් නිසා භාවනාව නවත් නැවතෙනවා ස්වාමීන් වහන්සේ. එතනින් අවසන් වෙනවා. ඒ මගේ පරයන්ක භාවනාව ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේගෙන් උපදෙස් පතනවා සයන්හන්ස ඉදිරිය කරගෙන යාම සඳහා වඩා ගැනීම. හොඳයි ඇත්තටම ඇත්තටම හරි ලස්සනයි. අද අද ගැන ඇත්තටම හරි හරි සන්තෝෂයි. මට නිකන් හරි එනර්ජටික් වගේ අද. මොකද කමඨාන් වර්තා ලස්සනට ගෙහි. කොහොම හරි භාවනාවේදී යන්නේ ඔය කියන හැටියට හරි ලස්සනට ලිය වෙලා තියෙනවා. කියනවා ඉස්සෙල්ලම අඩිය තියෙන එක වම දකුණ ඒ ටික තේරිලා ඊට පස්සේ ඒ කියන ඒ කියන සිහියෙන් ඉන් එහාට යන්න පුළුවන් කමක් හම්බ වුණා කියලා ඊට පස්සේ අර අඩිය තියෙන තැන් ටික ඒ අඩිය තියෙන ඒ වගේ තවදුරටත් විකාශනය කරගන්න පුළුවන් වෙච්ච භාවයක් එහෙම එකක් කිව්වා. එතකොට ඔය කියන හැටියට සක්මන ගොඩක් ක්‍රියාත්මක වෙලා තියෙනවා, ගොඩක් ආකර්ෂණීය වෙලා තියෙනවා. හිත එහෙම ගියා වුණාට නැවත නැවතත් සක්මනටම හිත ගන්නට වඩා හිත එන්න පටන් ගන්න තැනට ආපු විදියක් කිව්වා. ඒ කියන්නේ සමස්තයක් හැටියට බලනකොට පරියන්කීට වඩා සක්මන ගොඩක් ක්‍රියාකාරී මට්ටමක තියෙන විදියක් ගැන තේරෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. ඒක බොහොම බොහොම වැදගත් දෙයක්. ඉතින් සක්මනේදී ඔය කියන ලක්ෂණ ටික ඇතිවීම ඇත්තටම සාමාන්‍යයි සාධාරණයි ඒක හරිම සරලයි. වගේම අර හිත දුවන එක සහ හිත ආපහු එන එක සක්මන තියෙද්දිම තේරුණාද එහෙම නැත්නම් සක්මනින් බැහැර වෙලාම ඒකට හිත ගියාද කියන එක මම හිතනවා තව ටිකක් කොහොමද කියන්නේ තව ටිකක් ස්පර්ශ කරන්න පුළුවන් නම් දැන කියා ගන්න පුළුවන් නම් හොඳයි කියලා යෝජනා කරන්න කැමතියි. ඒ කියන්නේ ওই කියන භාවනාවට නැවත නැවත යෙදෙනකොට තේරෙන්න ගනීවි මේ හිත එහාට යන්න හේතු වෙන්නේ මොකක්ද වගේම හිත එහාට ගියාම ආනපන සක්මනේ 100%කම වගේ මිදීමක් වෙලාද හිත එහා ගිහිලා තියෙන්නේ එහෙම නැත්නම් සක්මන තේරෙන අතරතුර සක්මනේ ඒ ආభాෂය තියාගෙන ඒ ළඟපාත තියාගෙන එහෙම නැත්නම් අර පොඩි උන් දුවන වගේ හරියට අම්මා තාත්තාගේ ඇඟේ පදිනවා අර අර ඇඳන් ඉන්න ගෞමි හැරි සර්මි හැරි අත ගෑවෙනවා නමුත් වටේට දුවනවා ආන් ඒ වගේ එකක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්නම්. එතකොට ඒකෙන් කියවෙන තවත් කාරණාවක් එළියට ගන්න පුළුවන් කමක් හම්බ වෙවි අනාගතයේ. ඉතින් පරයන්කේදී ඔය කියන හැටියට පරයන්කේත් බොහොම සාර්ථක වෙලා තියෙනවා සක්මණෙන් පස්සේ. කොහොම නමුත් පරයන්කේ තුලදී අර ආනපාණයට එන්න ඇදුවා වගේ එහෙම එකක් කියලා තිබ්බ මං හිතන්නේ මට මතක හැටියට. අවසර සෙන්හස උත්සාහයක් කළේ නැහැ. ඒක ඉබේම වගේ දැනෙන්න ගත්තා ඒ තත්ත්වේ සන්නස. එහෙම එහෙම. ඒක හොඳයි යම් එහෙම නම්. එතකොට ඒ කියන හැටියට අර උත්සාහයක් නොගෙන ওই කියන ආනාපානයට එන්න පුළුවන්කම තිබුණා නම් ඒකේ තේරුම අපි දැන් අර අර මානසිකව කරන අර කොහොමද කියන්නේ මානසිකව කරන බලපෑම් ටික නතර කරන්න දැන් හිත හදාගෙන තියෙනවා. අර මමත්වයාගේ නැත්තම් මමාගේ තියෙන උමනාවෙන් මට ඕන විදිහට කරන්න ඕන කියන ඒ ටික අහක් වෙලා අහක් වෙන්න පටන් ගන්නවා. ඒව ඉවෙනෙන් ගැලවිගෙන යන්න පටන් ගන්නවා. ඒ හැටියට ඒත් එක්ක අර ආනපානය නැත්තම් අර ආනපානය කියන්නේ මහ දෙයක් නෙවෙයි. ඉතින් හුස්ම ඔගේ ඉපදෙන දවසේ ඉඳලා තියෙනවා. කොහොම නමුත් ඒක අර පේන්න පටන් ගන්න තියෙනවා. අපිට දැන් අපි ඒකට එක්ක ඉන්න සාදර වෙනවා තියෙනවා. ඒත් එක්ක අර හොඳ ඒකාග්‍ර බවක් තියෙනවා. ඉතින් ඒත් එක්ක අපි බලන්න ඔය කියන ආනාපානය තුල දැන් ඒ ඒ දැනීම ওই කියන ලක්ෂණයට ওই කියන කාරණාවන් වලට නැවත නැවත එන්න බලන්න. ඕක තව ටිකක් ඉදිරියටම අරන් යනවා කියන එකේ ඊළඟ අඩිය වෙන්නේ ඇත්තටම කියන්න ඕන අර ගාවි උපමා සූත්‍රයට ආශ්‍රයෙන් කිව්වොත් එහෙමනම් ඔය කියන දැනට නැවත නැවත එන්න ඕන. ඔය කියන ඔය කියන කාරණා ටිකන්නේ නැවත නැවත ස්පර්ශ කර ගන්න. ඕක තුල ඇත්තටම වැරද්දක් තියෙන විත්‍යක් නම් තාමට ඇත්තටම පේන්නේ නැහැ. හිතාමතා බලහත්කාරයෙන් කරපු දෙයක් නැහැ නේ ඔතන. ඕක තුල තියෙන ස්වභාවිකව සිද්ධ වෙච්ච ඒ දේවල් ටික දැනගත්තා. ඉතින් ස්වභාවික සංසිද්ධියක් හැටියටම සද්දිකුත් ඇහුණා. ඒත් එක්ක ඔන්න භාවනාව පොඩ්ඩක් කලබල වුණා. ගැස්සුණා කරා. ආ භාවනාව නැවතුණා. අන්න එහෙම එකකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊළඟ මොහොතේදී යන්නේ අපි අපි හිතමු අපි හිතට යම් කිසි ආරාධනාවක් කරලා තියෙමු. සද්දයක් ඇහුනොත් එහෙම ඒ ඇහෙන සද්දයට සාදර වෙමු කියලා. එහෙම නැත්නම් අපේ හිත එතකොට දැනට තාමත් අර යම් කිසි විදිහකට ඒකාග්‍ර වීමක් හෝ ફોકસ කිරීමක් එහෙම නැත්නම් එල්ල කිරීමක් කෙරවිලා තියෙනවා නම් ශරීරයත් එක්ක වගේ ශරීරයටම වගේ එහෙම නැතුව එයා ඊළඟට අර මේක අර කන් දෙකත් ඇරලා දැන් අර කන් දෙක වහලා ශරීරය දිහා බලාගෙන ඉන්නවට වඩා වෙනස් වෙන්න පුළුවන් කන් දෙකත් අරගෙන ශරීරය දිහාත් බලාගෙන ඉන්නවා වගේ කියන්නේ. ඕක හිතාමතා කරන්න බෑ පැහැදිලිවට මම කියන්නේ. නමුත් භාවනාව තුළ අපේ අර හිත විවෘත වෙන්න විවෘත වෙන්න හිත හිත ඇරෙන්න ඇරෙන්න හිත ප්‍රභාස්වර වෙන්න ප්‍රභාස්වර වෙන්න ওই දේවල් ටික ඔක්කොම එක එක මොහොතකදී ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදිහේ අවස්ථාවකට අපේටපත් වෙන්නත් පුළුවන්. ඒකින් නම් ඊළඟ මොහොතේදී ඒ වගේ සද්දයක් ආවොත් මේ දෙයට සාදර වෙන්නවා කියලා හිතන්න. සද්ද ඇහුණට කමක් නැහැ. හිත කනබුණාට කමක් නැහැ. ආපහු භාවනාවට චුට්ටක් එන්න පුළුවන් බලන්න. ඊළඟ අවස්ථාවේදී හොඳම දේ තමයි ඒ සද්දේ එහෙම ඇහුණාම කලබලයක් වෙන්නේ නැතුව භාවනාව ඒ විදිහටම කරගෙන යන්න. ඒ ඇහිච්ච දේ මේකයි කියලා හොඳටම තේරුම් අරගෙන ඊට පස්සේ කැමති නම් භාවනාවේ නැගිටින්නම්. ඒ කියන්නේ අපි දැන් අම්මා ඔය කියන හැටියට එතනදී භාවනාව නැවතුවා නම් ඊළඟ දවසේදී අනිවාර්යයෙන්ම සද්දයක් ඇහුනොත් එහෙම භාවනාවේ මුල තැනේ හිටියත් අපේ හිත අපිට ඊළඟට කතා කරන්න තියාවි රයි වැඩි ඉවරයි අදට ඉවරයි ඒක නිසා ඊළඟ දවසේදී ඒ ඇහිච්ච දේ ගැන හොඳ හොඳ හොඳ හොඳ අවධානයක් නැත්නම් හොඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න බලන්න. ආ අහවල් තැනක තිබ්බ අත්තක ඒක කඩවල. හරි ක්ෂණය. අන්න ඒ වගේ. හොඳේ. අන්න එතකොට මේ අපිට අපේ කරන භාවනා වාරයේ ඉවරයක් කරලා අර ඒ ඇහිච්ච සද්දයත් අපේ තියෙන සිහියටම හරියට ආනාපානයක් දැනුණා වගේමයි ටිකක් වැඩිපුර සද්දකින් යන්නේ. කමක් එහෙම තැනකට දාගන්න පුළුවන්කමක් හම්බෙන්නේ. එතකොට අපි දැන් මේ ටික ටික චුට්ටි චුට්ටි කිට්ටු වෙන්නේ අහුවෙන හැම එකක්ම අර මොකද්ද කියන්නේ අර අර දරපෝරණුවට දාන හැම ලීයක්ම පිච්චෙනවා වගේ සිහිය කියන පෝරණුවට දාන හැම එකක්ම මම කමටහනක් වෙනවා වගේ ආගේ ඒ තැනට තමයි අපි මේ ගන්ට යන්නේ. හරි ඒකින්ද බොහොම හොඳයි කමටහන් වාතාව. අවසර සයන්හන්ස අවසරයි. ඇතම් වෙලාවල් සිදුවලා තියෙන සයන්හන්ස දැන් භාවනා කරනකොට ටෙලිෆෝන් එක වදිනවා. ඒ වදින හඳ ඉවර වෙනකම්ම අහගෙන ඉන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඉවර වෙනකම්ම අහගෙන ඉඳලා ආයිසරයක් ආනපන සතිය තීත ගිය දවසුත් තියෙනවා. භාවනාව නොකදී ඔව් අර එහෙම අවස්ථාවලුත් සිද්ධ වෙනවා සයනහස. අර ආයෙ වෙලාව සාහරෙම ඒ වගේ. ඉතින් අර මට මතකයි ඒ කාලේ අපිව තායිලන්තේ ඉන්නකොට එහෙ තිබ්බම මේ හරි ලස්සන බිල් එකක්. ඒක මේ අර නිකන් ගහපුවාම නිකන් ඔන්න ඔය වගේ සද්දයක් ඇහෙනවා. අපි මොකද කරන්නේ? ඔය සද්දේ ඇහෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඇහිලා ඉවර වෙනකන් තුනී වෙලා යනකම් ඒක මහගෙන ඉන්නවා. ඒක ඇත්තටම හරි හොඳ එකක්. මොහොතකට අර ආනාපානෙ ටිකක් නිදහස් වෙලා ඊට වඩා වෙනත් අරමුණකට හිත අරන් දෙනවා. නමුත් අකුසලයක් නෑ එතන. කිසි ප්‍රශ්නයක්වත් නෑ. ඒකමක් නෑ. ඉතින් අර සද්දබද්දත් එක්ක දැනට ආව ඔය කියන හැටිටම අපිට හුරු සද්ද තියෙනවා. ඒ හුරු සද්දත් එක්ක හිත පළපදියම් වෙලා ඉන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් නුහුරු සද්දක් තියෙනවා. අපි දැන් චුට්ටක් උගන්වන්න බලමු. ඒ නුහුරු දෙයකටත් කුරුකමක් හදාගන්න පුළුවන් නේද කියන ආන් ඒ වගේ යෝජනාවක් විතර කරන්න බලමු. ආන් එහෙම වුණාම මම විශ්වාස කරනවා අපිට තවදුරටත් භවනා වාරයේදී නොසැලී අචල විදිහට ඉන්න පුළුවන් කමක් හම්බුනා. ඒකෙන් සම්මයි ස්වාමීන් වහන්සේ මම නැවත පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්නද? ඒවා අහන්න ස්වාමීනි ස්වාමීන් වහන්සේ දැන් අපිට ඇහෙන දේවල් තියෙනවනේ භාවනා කරනකොට සාමාන්‍යයෙන් කුරුල්ලන්ගේ සද්ද ප්ලේන් එකක් යනකොට ඒව ගැන අපිට අවධානය යන්නේ නැහැ. සමහරලාට දන්න කෙනෙක් කතා කරනවා නම් ඒ වෙලාවට ඉතින් අපි දැනෙනවානේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ඇහෙන දේවල් වලක්වලා පාරයන්කයට යන එක හොඳද? එහෙම නැත්නම් ශබ්ද වලට මූණ දෙමින් පාරයන්කයට වාඩි වෙන එක හොඳද? වලක්වන්න විදිහක් කොහොමද ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මෙතන ජනේලයක් තියෙනවා ඒක හොඳටම වැහුවාම හුඟක් දුරට අඩුයි. යන්තම් සද්දා එච්චර ඒක දැනෙන්නෙම නැහැ. අපි මෙහෙම කරමු. අපි අපි හිතමු දැන් සිහියට අපි අපි හිතමු අපි ආගන්තුකයි කියලා. මේ වචනේ මම පාවිච්චි කරන්නම්කො. හොඳේ. අපි නිහතමානීත්වයෙන් අපි හිතමු. අපි සිහියට ආගන්තුක හින්දා අපි දැනට බලමු එහෙනම් මූලිකව චුට්ට චුට්ට චුට්ටක් තියෙන සද්දත් එක්ක මේ මේ මේ මේ ගනුදෙනු කරගෙන යනවා. එතකොට අපි මුලින්ම ඉගෙන ගනීවි අර අපිට දරන්න පුළුවන් සීමාවක තියෙන දේවල් හසුරුවා ගන්න විදිහක් ගැන ඉගෙන ගන්න. ඊළඟට අපි මේක චුට්ට චුට්ට බාහිර ලෝකයටත් දාන්න. තව ටිකක් පොදුවේ. එතකොට මම හිතනවා මේක තුල විකාශනයේ හරි ලස්සන ලස්සන ලස්සන පාරක් මේ වේවි අපිට. ලස්සන ලස්සන දර්ශනයක් පේන්න පටන් ගනීවි. අපි අර මේ ටික කවර් කරගෙන ඊළඟ එකට යනවා වගේ. එහෙම එකක් නෑ. ඒ වුණාට මම හිතනවා එහෙම එකක් කරන එක ටිකක් ලාභ වෙන්න පුළුවන්. මොකද මගේ පැත්තෙන් ගත්තොත් මේ කාලේ මම භවනා කරද්දි ඇත්තටම කියනවා නම් ওই වැඩේ කරා. ඉතලම කරේ කාමරේ දොරවල් ටික ඔක්කොම වහගෙන. හාමුදුරුවෝ ඇහව නිදිද කියලා. මං කො මං නිදි නැම භාවනා කරනවා කියලා. ඊට පස්සේ කොහොමද ඇයි ඉතින් දොරවල් දෙන්න වහගෙන. මං කො මට එහෙම ලේසි කියලා. ඉතින් මුලදී ඒ විදිහට පුරුදු කරලා අර සිහියට එන්න ඉගෙන ගත්තට පස්සේ ওই සද්දපද ඇහෙන චූටි චූටි සද්ද තියෙනවනේ. සමහරක් වෙලාවට අර ඔර්ලෝසුවේ ගානක ඇහෙන්න පුළුවන්. ඕක මහා නඩුවක් වෙන්නත් පුළුවන් මුලදී. සමහර කෙනාට අල්පනිතක් වෙන්නත් ඒකත් ඇහෙන්න පුළුවන්. භාග වෙලාවට කුහුණු පිටේ දුවනේවත් ඇහෙන්න පුළුවන්. විශේෂයෙන්ම සිවිලිම එහෙම. ඕවා මහා කරදරයක් වෙනවා. කොහොම නමුත් එතකොට මුලින් අපි ඒ ඒ මම කරපු විදිය කියනවා නම් මගේ පැත්ත ගැන කියනවා නම් මං කරේ අර ඒ ඒ චූටි ටිකත් එක්ක ඉන්න හැටි ඉස්සෙල් ඉගෙන ගත්තා. ඒවට සාදර වෙන්න හැටි, ඒවට සානුකම්පිත වෙන්න හැටි, ඒවට ඉස්සෙල්ලා ඇතරම කියනවා නම් ඒවා මෛත්‍රී මුසු සංඥාවකින් අනුමත කරන හැටි ඒවට ඒවට හොඳ වෙල්කම් එකක් කරන හැටි ඒවට එන්න දීලා ඒවට ඇහෙන්න දීලා ඒවා ඒව විඳදරාගෙන ඒව තියෙන කම් ඒව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව භවනාව කරගෙන ඉන්න හැටි ඉස්සෙල්ලා මම ඉගෙන ගත්තා මගේ පැත්තේ ඊළඟට සාමාන්‍ය ලෝකෙට දැම්මා ඊළඟට සාමාන්‍ය ලෝකෙට දානකොට දැන් මම පෙරපුහුණු ටිකක් කරලානේ තියෙන්නේ අන්න ඒකින් දැම්ම අර සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් ටික ගැන ගලප ගන්න මට ලේසි වුණා එතකොට එතකොට මට කරන්න තියෙන්නේ අර පුරුදු කරගත්ත ක්‍රමේ මෙතනට භාවිතා කරන එක විතරයි වගේ. ඒකින්ද මම යෝජනා කරන්න කැමති මූලිකව අර වගේ අර නිෂ්කලංක පරිසරයක ඉඳලා කරන එක හොඳයි කියලා. මම හිතන්නේ ඒකින්ද වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ පවා කියන්නේ අර ආරණ්‍ය ගතෝවා, රුක්ඛ මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා කියලා අන්නේ වචන ටික. උන්වහන්සේ ඇත්තටම මේ ටික ඔක්කොම අපිට නිකන් අර ඔක්කොම කියලා දීලා තියෙන්නේ. කොනාක ඉඳලාම කියලා තියෙන්නේ. කරන්ට විතර ඇත්තටම අතුරු තියෙනවා. මම හිතනවා මේ ඒ විදිහට අර මූලිකව අපි හරි ඒ විදිහට කරන්න හිතමු කියලා. පස්සේ අපි මේක සාමාන්‍ය ලෝකයට දාමු. එතකොට අපි ගොඩක් මේක ගැන අර කොන්ෆිඩන්ට් වෙලා තියෙයි. ගොඩක් අපි අධ්‍යක්ීම් බහුල ඇත්තෝ බවට පරිවර්තන වෙලා තියෙයි. හොඳද? එහෙමයි සර්. මට පරණ කමටහනක් තියෙනවා. මොකද්ද පරණ කමටහනක් කියන මට තේරෙන්නේ නැහැ නේ වචනේ. <laughs> ඒ තියෙන්නේ මේ කලින් වෙච්ච දෙයක් ඒක ඒක ටිකක් ආහ් ස්වාමීන් වහන්සේ මම ගොඩක් මේ ඇත්ත වශයෙන් කියනවා නම් දුක් විඳපු කෙනෙක්. ඉතින් හැබැයි <laughs> ස්වාමීන් වහන්සේ දුක් විඳේ කොහොමද දන්නේ නැතුව දුක් විඳා කියලා තේරුමක් නැහැ ඒ දුක් විඳින කාලේ. ඉතින් මගේ ජීවිතයේ එකම දුක්කම දෙකක් වුණා. එකක් තමයි මගේ අම්මා මෙහි ඇවිල්ලා අවුරුද්දක් ඉඳලා එයාව අපහු යවන්න වුණා. මම only child. ඒ මොකද අම්මට මෙහි ඉන්න බෑ හොඳ නෑ කියලා කිව්වහම ඉතින් යවන්නම වුණා. ඉතින් යැව්වා ඉතින් හොඳම තැනකට යැව්වා මගේ නෑගෙනගේ ගෙදරකට. ඒක එකක්. මේ මං කෙටියෙන් කියන්නේ අනිත් එක මගේ මහත්තයා පොර වෙලාම මම අවුරුදු 13ක් රැක බලාගත්තා ගෙදර. අනේ සාදු සාදු ඉතින් මගේ අත් දෙකෙන්ම මම දැක බලාගත්තා. ඉතින් ඒකට මම ඒකට මට වැඩිය මේ දුක කියලා දෙයක් නෙවෙයි ආවේ මෙයා බලාගන්න හිත තමයි ආවේ. එහෙම ඉතින් හැමෝම දොස්තරු කියන විදිහට ඒ කියන කියන විදිහට මම බලාගත්තා. මට බාර දුන්න ආණ්ඩුවෙන් මහත්තයා බලාගන්න කියලා. ඉතින් ඒ විදිහට ජීවත් වෙනවා. ජීවත් වෙලා ඉතින් ඒක එහෙමයි කියමු. ඔන්න ඉතින් ඒ ජීවිතේ ගෙවිලා දැන් පහුගිය දවස්වල පහුගිය ගැන ටිකක් දැන් කාලය කාලයක් වෙනවා. එක දවසක මම ඔය වහන්සේ අර කියන්නේ අර මේ ශරීරය තුල ඔය මං ඇහැවි අර සතිපට්ඨානෙ නේද වෙන්නේ කියලා. එතකොට කායනුපස්නාවක ඉන්න වෙලාවක කරන වෙලාවක නෙමෙයි නිකන් කයි දේවල් දැක දැක ඉන්න වෙලාවක එකපාරටම මට දැක්මක් ආව අතීතය ඉවරයි කියන එක. අතීතය අවසానයි කියන දැක්මක් ආවා. හ්ම්. ඉතින් මම දැන් පිටට අදහසක් ආවා. ඔව් අදහසක්ම නෙවෙයි ඒක මම දැක්කා. ඒක මම දැක්කා ස්වාමීන් වහන්සේ. අතීතයේ ඉවර බව මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මම මනසින් දැක්කා. අතීතය ගැන අතීතයේ සම්බන්ධව ඉවරයි කියන එක දැක්කා. කොයි කොහොම හරි. ඒක විශ්වාසයක් විශ්වාසයක් ඇතුවම දැක්කා. ඒ දැකලා ඉන්න අවස්ථාවේදී මම බොහොම සන්තෝෂෙන් හිටපු දෙයක් තමයි මගේ මහත්යව අවුරුදු 13ක් බලාගත්තු එක ගැන. ඒකත් නැති වෙලා ගියා සන්තෝෂෙත්. හ්ම්. සන්තෝෂෙත් නැති වෙලා ගියා අර මම මට වරි වෙච්ච කරුණ තමයි අර අම්මව යවපු එක. ඒකත් ඒකත් ආවා මට දැකීමක් ආවා. එයා ගියෙත් කන්න බොන්න හොඳට තියෙන තැනකටම. ඉතින් දැන් මට වැඩි අතීතයේ ගැන සිතිවිලි මේ මේ මතක් වීම පහළ වෙන්නේ නැහැ. පහළ වුණත් ඒක සාමාන්‍ය දෙයක් විදිහට තමයි අතහැරෙන්නේ. එහෙමයි. ඉතින් ඔන්න ඕක තමයි මම ඔබ වහන්සේට කියන්න හිතියේ මේකට මේක ගැන ඔබ වහන්සේගේ සමටහන කුමක්ද කියන්නේ. සමටහන කියන්නේ ඔබ වහන්සේ කියන්නේ. අදහන්සනේ. කොහොම නමුත් මේක කාලයකට කලින් වෙච්ච දෙයක්. එහෙම නැමනේ. ඒක දැන් තාම පවතිනවා ඒ ඒ අතීතය ගැන දේවල් එන්නේ නැති එක තාම පවතිනවා. අතීත ගැන දේවල් වැඩි මට එන්නේ නැහැ. හ්ම් හ්ම් හ්ම්. මේ එහෙම කොහොම නමුත් අර භාවනා මාර්ගය තුලදී අපිව ගැට ගැහිලා තියෙන සංඝටක චුට්ට චුට්ට එක එක පොඩ පොඩ අහක් වෙන්න පටන් ගන්නවා. සල්ලේක සූත්‍රයට අනුව ගත්තොත් නම් බුදුහාමුදුරුවෝ කියන්නේ එක කාරණාවකින් 100%ක්ම නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සල්ලේක සූත්‍රයට අනුව මජ්ක්‍ධිම නිකායේ තියෙන අරගෙන බලන්න. එයා ඒ කාරණේ තුලින් පරිණිරවාණයට පත්වෙච්ච කෙනෙක් කියලා කියනවා. ඒ කාරණේ තුලින් විතරක්. ඒ කාරණේ තුලින් විතරක්. විනාශනය දුක් හදාගන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නමුත් ඉතින් ඒ වගේම භාවනාව අපි කරගෙන යනකොට ඔය කියන හැටියට අපි හිතමු වර්තමාන මොහොත තුල ජීවත් වෙලා ඉන්න අපි හොඳටම හිතට අරගෙන ක්‍රියාත්මක කරලා වැඩ කටයුතු කරලා කාලයක් තිස්සේ හිත පුරුදු කරපුවාම අර අපිට ඇත්තරම වද දෙන අර අතීතයේ දේවල් ගැට ගහගෙන යන ඒ බර හැල් වෙන හැල් වෙන පටන් ගන්න කියන්නේ. එහෙසම්. ඒ පටන් ගැනීමේ අවසානය තුල එක්තරා විදිහකට අපි ওই දැනගත දෙයක්ම වෙන්නත් පුළුවන් හිතට එන්නේ. කොහොම නමුත් හිතට පහළ වෙන්න පුළුවන් ආරාමාර කියාපු විදිහ මොකක්ද ඔයදී සංඥාව. ඉතින් ඒක ඔව් ඒක ඉතින් හොඳ දෙයක් හැටියට සලකන්න පුළුවන්. මේක හැමෝටම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. දෙකම එකයි. ඒකයි. ඉතින් එහෙම එහෙම වුණාම අර ඒ තියෙන මතකයත් එක්ක නැත්තම් ඒ ඒ ඒ ලැබිච්ච ඒ අපි හිතමුකෝ ඒ ලැබිච්ච අවබෝධය කියලා දාමුක වචනයක් ඔකට. අන්න ඒකත් එක්ක ඒක මතක තියෙන සාකල් අපිට අර අතීතයේ තියෙන දේවල් ටික ඔක්කොම බැහැර කරන්න පුළුවන් වෙන විදිහේ එකපාරක් හම්බ වුණා වගේ වෙන්න පුළුවන්. ඒකට අර අතීත බර හැල්ලු කරගන්න අතීත බර පැත්තකින් තියන්න විදිහක් හම්බ වුණා. මාර්ගයක් හම්බ වුණා. ක්‍රමයක් හම්බ වුණා. අන්න ඌ අපි ඊට කලින් බනවල අහලා තියෙන්න පුළුවන් ලක්ෂ කෝටි වාර ගණනක්. ඒ වුණාට ඒක අර ක්‍රියාත්මක කරන තැනට ඇවිල්ලා නැහැ. මම ඔක තවත් විදිහකට මෙහෙම කියන්නම්. ඕකම මේ හරියට අර කනට අහපු ධම්ම හිත අහපු වෙලාව කියලා කියන්න පුළුවන්. කනට මෙච්චර කාලයක් අහලා තියෙන ධම්ම හිත ඇත්තටම අහගත්ත දවස වගේ. ඒ කියන්නේ ඒක හරියටම හදවතින්ම දැනගත්ත දවස වගේ වෙන්න පුළුවන් ඔය කියන කාරණා. එහෙසම්. ඒක වෙන එක හොඳයි. නමුත් අර මේක හැමෝටම වෙයි කියලා එහෙම හිතන්න තමයි. වගේම අපේ හැම දෙයකටම ඔය කියන කාරණාව ওই විදිහටම සිද්ධ වෙයිද කියලා එහෙම හිතන්න තමයි. එහෙනම් වගේ අත්දැකීම් හොඳයි අම්මා. ඉතින් අතීතේ බැහැර කරලා දාලා අම්මා ඔය කියන හැටියට නිදහසේ ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් තරමක්. එතකොට පැවතිලා ඉන්න තියෙන්නේ වර්තමානයේ තුල තමයි. එහෙනම් ශරීරේ මොකක් හරි තියෙන එකක් තේරෙන්න ගනීවි. ඉතින් එහෙම නැත්නම් ඔය දැනෙන වේදනාවක් වෙන්න පුළුවන්, දකින්න රූපයක් වෙන්න පුළුවන්, ඇහෙන ශබ්දයක් වෙන්න පුළුවන්. පස්සේ කාලෙකදී අපේ භවනා අරමුණු ටික ওই කියන තැන් වලට කිට්ටුවට එන්න පටන් ගනීවා. මොකද දැන් අපි හිත දුවන්නේ නැහැ නේද? හිත දුවන්ට ඕනේ නැහැ. කියනවා දුවන්ට ඕන නැහැ වෙනවා එයාට. එහෙම එකක් හේරෙන්නකොට එහෙම එයා නොදුවා ඊට වඩා අර හිත දුවන්නේ නැහැ කියන එක දන්නවා. එතකොට හිත සමාහිතයි කියලා ඒක ඒක තේරෙන්න ගන්නවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට වර්තමානයේ තුල ජීවත් වෙන්න ඕනේ හින්දා එයා අර දකින්න එක එයාගේ සිහිය බවට පරිවර්තනය කරගනීවි. ආහන එක සිහිය බවට පරිවර්තනය කරගනීවි. නාසයට දැනෙන ගඳ සුවඳක් තියෙනවනම් ඒක සිහිය බවට පරිවර්තනය කරගනීවි. සමහරක් වෙලාවට දකින්න එක තුල අපිට තාමත් තියෙනවා නම් මේ ඇලෙන හෝ ගැටෙන හෝ මුලා වෙන, ඒ කියන්නේ ඇලීම පැත්තෙන් නම් ඇලීම පැත්තෙන්, ගැටීම පැත්තෙන් නම් ගැටීම පැත්තෙන් මොනවා හරි මුලා වෙන ස්වභාවන් තියෙනවා නම් ඇහෙන් ඇහෙන් දකින්න එකෙන් හෝ කනෙන් අහන එකෙන් හෝ නාසයට දැනෙන එකෙන් හෝ අන්න ඒවා දැන් ස්පර්ශ කරන්න ලේසි වෙන්න පුළුවන්. එතකොට ඕවත් එක තමයි යන්නේ අපි කාවර ඉතුරු වෙලා තියෙන කෙලෙස් මොනවද කියලා දකින්න පටන් ගන්න. ප්‍රධාන භූමිකාව ලැබුණේ අර උපේක්ෂාවට නැත්නම් සිහියට එහෙම නැත්නම් විපස්සනාවට එන්න ඒ ඒ ඒ කරපු ඒ වෑයම් ටික තමයි. ඒකින්ද ඒ වගේ අධ්‍යන ඒ ලැබිලා තියෙන පාඩම් ටික වැරද්දක් හැටියට මම නම් දකින්නේ පැහැදිලිවටම. එහෙම පිටර නිහතමානීත්වය ඇති කර ගන්න තියෙන එක්තරා කාරණාවක්. කොහොම නමුත් අතීතයක් තිබ්බා ඒක ටික බහැර වෙලා ගියා කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි. එහෙසම්. ඒ ස්වාමී සාදු සාදු වහන්සේට තෙරුවන් සරණයි. ආතන.